වේදනානුපස්සනාවට ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපිට තේරෙනවා මේ වේදනානුපස්සනාව ආධුනික ආරම්භක යෝගාවචරයේ වැඩක් වෙනවා. ඒක යම් ප්‍රමාණයක් භාවනාව පිළිබඳව සමාධියේ අධ්‍යක්ීම් අත්තා වූද යම් ප්‍රමාණයක් අරවත් දේශනාව පිළිබඳව මූල ධර්ම පිළිබඳව පරිච්ඡේද අත්තා වූද අත්තන්ට වඩා විශේෂෝදරයි. ඒ යුක්ති පදාවට ගත් වෙන්නේ තමන් තුළ ආව අත්දැකීම් ප්‍රවේශයක්. ඒ නිසා මේ වේදනානුපස්සනාවට පරිස්සය සූදානම් කිරීමක් වශයෙන්, පසුව සූදානම් කිරීමක් වශයෙන් තමයි මෙලින් ඒ ආයනුපස්සනාව පිළිබඳව අවිස්තර විස්තරයක්, අවිස්තර භාවනා උපදේශ පන්තියෙන් යෙදුමක් කරලා දැන් මේ වේදනානුපස්සනාවට ප්‍රවේශයක් ලබා ගන්න මේ ආරම්භයේදී තියෙනවා. සමහර භාවනා ක්‍රම පැත්තෙන් බලනකොට නෑතක හුඟ දෙනෙකුගේ ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා මේ වේදනාව පිළිබඳව නැත්නම් වේදනානුපස්සනාව පිළිබඳව. ප්‍රතිපදාන සූත්‍ර පාඨ අරගෙන බලනකොට ඉතාමත්ම කෙටිම ප්‍රතිපදාන වශයෙන් දැක ගන්න පුළුවන් දේශනාවක්. ඒක හේතුව ආයන පස්නාවේ පාර විශේෂයෙන් විස්තර දීර්ඝව විස්තරයි. ඒ ග්‍රහණ පස්නාවට කියන්නේ බොහොම කෙටි උදේක. එහෙම නමුත් අදන කාලෙ වෙනකොට කියන්නේ පරිවර්තන පරිනිර්වාණයෙන් අවුරුදු 2500 ගානක් පහුවෙලා නැත්නම් අපි සම්ප්‍රදාන කූලව කියනා වූ බුද්ධ ශාසනයේ ඇති 2500 ඉවර වෙලා දැන් නැති 2500ට එන කාලෙ වෙනකොට මේ පරිවර්තන දේශනාව පිළිබඳව විවිධ පැති වලින් එයා බලන පරිවර්තන කරන ගැටි තියෙනවා ඒදී ලෝකයේ අද පවතින ආවෝ මේ සංකර භාවයේ විසම භාවයේ එහෙම නැත්නම් මේ ආස්වාද අනුව යන ගැටි නිසා මිනිසයාටපත් වෙලා තියෙනා වූ මානසික විකෘතියට ප්‍රධාන වශයෙන් අසහනයට පිළියම් කිරීමේදී මේ වේදනාව පිළිබඳ අවබෝධය විශේෂයෙන්ම වේද සංකප්පය ඒ කිරීම දැක්කේ ලොකු ජනප්‍රියතාවයක් ලැබලා තියෙනවා. ඒක නිසා ආදි කාලයේ හතිපත්ථාය කායානුපස්සනාවට ඇසාහින ලොකු ඉලා ලොකු සැලකිල්ල ලොකු ඉස්තරක් සැලකලා තිබුණාට ඒ වෙනාවට ඉස්තර විස්තර සැපීමක් සතිපට්ඨාන වශයෙන් සතිපට්ඨාන සූත්‍රය වශයෙන් ලැබිලා නැති බවයි අදිතෝදී අරගෙන බලනවා බලනකොට තේරෙනවා. නමුත් අද සංග්‍රහ ග්‍රන්ථ දීලන ප්‍රමාණය දිහා බලනකොට විශේෂයෙන්ම බටහිර සංකල්පයට අනුව මනස විග්‍රහ කරන්නත් ඒ වගේම ආද මේ පෙළපිලා තියෙන පරිසරයෙන් කොහොමද මනුස්ස ජීවිතයට මනුස්ස හිතට බලපාලා තියෙන අභ්‍යන්තර බාහිර සාධක කියලා කතා බලනකොට මේ වේදනා හුඟුම් පිළිබඳව ස්පර්ශ පිළිබඳව විශාල ලොකු උනන්දුවක් ඇති වෙනවා. ඒක මේ නවීන විද්‍යාවේ විනාශයකට. ඒ විදිහකට කියනවා නවීන විද්‍යාවේ විකාශයකට. ඒ තීසකයක්. මොකද නවීන විද්‍යාව කියන එක පටන් අරගත්තේ එච්චර දිනුවෙන්ට හේතු ඉන්නේ මේ වේදනාව අයින් කරලා විඳීම අයින් කරලා කායික පැත්ත විතරයි යදගද්දී මේ වේදනාව මේ විඳින් කියන දේවල් භූගේවල් දුක්ඛේවල් ලෝවාගෙන වහන් දැනෙට යකදුරන්ගේ යක්ෂස්කන්ධ වැඩක් විශ්වවිද්‍යා ධර්මයක් සංගේ වඩා නවීන විද්‍යාව ගැන එහෙම දෙයක් නෙවෙයි කියලා ඒගොල්ලෝ අර කොටා කඩාගත්ත නිසා තමයි නවීන විද්‍යාව හරියට අහසේ කියන රෝගත් එකක් වගේ ඒක එන්නේ ලෝකෙන් ඈතට විහිදී ගියේ. ඒකට දිහා බලන්නේ කියලා ලොකු විප්ලවයක් ලොකු ජයග්‍රහණයක් කියලා. නමුත් යන්න යන්න යන්න යන්න ඒක මිනිස්ක මානව හැඟීම් වලින් තොර ලෝකේ ප්‍රශ්නට උත්තර නැති විනාශක දෙයක් වඩ පත් වෙනකොට මේ ලැබෙනා වූ විද්‍යාවට අර හඳුන් බාරගත්තා. ඉන්දනගත්ත. වෙන දෙයකින් මානසික තියෙන ආකාරය අද විද්‍යාවෙම සාතාවල් විදිහට සමහර විස්තර කරාට මේක තේරුම් ගන්න මල් පිටුනා වාගේ වැඩක්. තුන පන්දුරට මල් පිටුනා වාගේ වැඩක්. විද්‍යාවට කවදාකවත් අයිතිවාසිකමක් දෙන්නේ නැහැ. නයිසර්ගේ නැත්තේ නැහැ. ඉඳගෙන. එවන විද්‍යාවකේ අර්ථය වචනේ අර්ථය දෙන්නේ නැහැ. විද්‍යාව කියලා කියන්නේ ඒකාන්තයෙන්ම භෞතික පැත්ත. අද වෙනකන් ඒකට මානසික විද්‍යාව කියලා වෙනම නමක් දාගෙන තියෙනවා. ආ මේකදී වේදනා පිළිබඳව විශේෂයෙන්ම මේ එදා දුක්ඛයයි කියලා හිතලා එදා මේ යබ්බසංගේ වැඩක් කියලා හිතලා පහත් ආසියාතිකයන්ගේ වැඩක් කියලා පහකට ආපු ප්‍රාස්තක ධාතු මේ වේදනානුපස්සනාව පිළිබඳව දැන් ඉතින් කලකිරීම අදින්නේ හොයන්න පටන් ගන්නවා. ඒ නිසා නවකාලීන හතිපත්ථාන පොත්වල මේ වේදනාන වසනාද රැයන් විස්තරක් තියෙනවා. ඒ කියන්නේ අපිට පාඩුවක් නැහැ. අපිට දෙවියන් ගන්න ආදර්ශ තියෙනවා. මොකද ඒත්තෝ තෝරු තෝරා පිටුට පැතිලින් බලන්නේ මේ සරුවත් දේශනාවම. සතිපත්ථාන සරුවත් දේශනාව වේදනාන වසනාවට විතර විස්තර නැති උනත් මේ ආරම්භක පාඩ බමනක් තියෙනත් තීත්‍ර පිටකේ වේදනා සංයුත්තේ වාගේ ඉතිරි වෙන්නේ ඒවා පිළිබඳව සවිස්තර සඳහන් කිසි අඩුවක් නැහැ. ඒක පරිපූර්ණයි. ඒක නිසා ඒ බටහිර සංකල්පයට අනුව බලන ඇත්තේ ඒවා බල බලා මේ සතිපට්ඨාන සම්බන්ධ කරන්නේ ඒ අත් හොයාගත්තා කියලා ඒකාගේ රෝග දෙදාගන්නේ කටයුතු කරන විද්‍යාවට සම්බන්ධ කරන්නේ විශාල විකාශනයක් අද තියෙනවා වේදනානුපස්සනාව පිළිබඳව ඒ නිසාද භාවනා ක්‍රම තියෙනවා වේදනානුපස්සනාව මුල් කරගන්න. එහෙම දැනගන්න. එහෙම නමුත් මේ අද පවතිනා වූ තත්ත්වයේ විදිහට අපි සංකේමයේ මේ විමර්ශනය කළ බැලුවට කොයිව භාවනා ක්‍රමයෙන් ගියත් මේ කායන පස්සනාවට පස්සේ වේදනාන පස්සනාවට පිට යැදෙන බව ඒ සර්වඥ මහන්සියගේ මූලික ගැන්වීම් ක්‍රමය ඒක විතරක් නෙවෙයි එක දවසක් දිනක් එක පැයක් පරියන්කේදී කියලා භාවනා කරපු යෝගාවචරයට උනත් ඉස්සර කාණ්ඩ භාවනාව කරන්න ගියත් විනාඩි 10කින් 15කින් මේ වේදනාව කියන එක ඒ කියන්නේ පස්සනාව නැතත් වේදනාව කියන එක නම් හොඳට තේරෙන්න පටන් ඒක ගැන නොදැනුවත්ව දැක ගන්නා වූ ආධුනික යෝගාවචරය මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමටත් ආ වූ ප්‍රධාන බාධාවය ඉරියව් මාර්ග පිළිවෙල මාර්ගයෙන් අනිත්‍යයට හොරෙන් නැත්නම් තමන්ගේ හිතට හොරෙන් ඉරියව් මාරු කරමින් අර කායනුපස්සනාව දිගට කරගන්න බැරි වීම ගැන පශ්චාත්තාපේ මට භාවනා හරියන්නේ නැද්ද උපදේශ වැරදිලාද ගුරුවරයාට වැරදිලාද ආදී වශයෙන් විවිධ සංකල්ප විකල්ප ජාලාවක පටලයි. නමුත් යෝගාවචරයා සම්තුනා වෙනවා කියන්නේ යෝගාවචරයා හොඳ බලපෑමකාරී කියලා කියන්නේ එයා ඉඳ ගන්නකොටම දැනගන්නවා මේ සාමාන්‍ය ශරීරයේ ආයන පස්සනාව දිගේ භාවනාවක් වශයෙන් අපි හසුරුවන්න ගියාට ස්වභාවයෙන් ස්වල්ප වේලාවක වේදනාව මතුවෙනවා. ඒක වැරද්දක්. ඒක මේ පඩලයිලක් නෙවෙයි ස්වභාවය. ඒ මොකද ඒ වෙනකොට කලබුරුදු යෝගාවචරයක් වශයෙන් බාහදපත් වෙන්න පැය ගණන් දවස් ගණන් ගොඩාක් වාඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ යෝගාවචරය කල්ලාතු හොඳට සක්මන් කරලා ඒ වේදනාව ආවත් ඒ වේදනාවට මනසේ සංසිඳුම් වලින් යුක්තව මුල ජීව කළ යුතුයි කියලා වේදනානුපස්සනාවට යම් කිසි විදිහට සාධර බවක් තේලගත්මක් ඇතිව වාඩි වෙනකොට ඒ යෝගාවචරයට අනිකුත් යෝගාවචරින් වල ආදීලා ඉන්න වෙලාවෙන් භාගයක්වත් එහි ඇඹරි ඇඹරි හරි වාඩිලා ඉන්න පුළුවන් තත්යකටපත් වෙන නිසා මේ සමාධි ධර්මයක් වශයෙන් බැලුවත් මේ වේදනානුපස්සනාව අතනෑර යන්න වෙන දෙයක්. ඒ නිසා ආධුනික යෝගාවචරයටත් මේ වේදනාන ප්‍රශ්නා පිළිබඳව ගන්ත පාඩම් නැතිව නෙවෙයි කියන්නේ. මධ්‍යස්ථ යෝගාවචරයටත් එන විදිහට කියනවා නම් යම් ප්‍රමාණයකට මේක පිළි අරගෙන මේක විශේෂයෙන් ගැටිලා තොරතුරු අධ්‍යක්ෂින් මධ්‍යස්ථ ප්‍රමාණයක් ඇති කෙනාටත් ගොඩක් පාඩලයි දැන් අද දැන් විචාර ගන්න පුළුවන් වෙනවා. අවසානයේ මේ පරිනිර්වාණයට පත් වෙන තාක් කල් මේ වේදනාව පිළිබඳව දත යුතු කරුණාවක්. පරිනිර්වාණයමයි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ පරිනිර්වාණයමයි මේ වේදනාවේ නිරෝධයට එකම කර අපි හිතන විදිහට මේ සාමික සප නිරාමික සප කොයිර දුන්නත් තාමත් වේදනාවෙමයි තාමත් වේදනාවේ ඒ පැත්ත මේ පැත්ත පෙරලමින් බල බල ඉන්න නිසා ඒකේ ඉස්තිර වෙනසක් වෙන්නේ ඒක නිසා වේදනාවේදී හොඳට පැහැදිලි වෙනවා අද අද දැන් දැන් මේ භවයේදීන නිවන් දැකීම පිළිබඳව අදහසකින් ප්‍රතිපත්තාන පොත කරනලා භාවනාදී වේදනාද නම් වේදනාව ඍජු උත්තරයක් හවතෝ. එහෙම නැතුව උගුරට හොරා දෙහෙත් ගන්නවා වගේ මේ සංසාරේ හොඳින් ගත කරන්න ඕනේ සංසාරේ හොඳ පැත්ත විතරක් බලන්න ඕනේ සැප වින්දනද ලබන්න ඕනේ ඉදිරෝග සම්පatti බ්‍රහ්ම ලෝක සම්පatti ලබන්න ඕනේ එහෙම නැත්නම් සෞභාග්‍ය සම්පන්න මනුස්සාත්ම භාව ලබන්න ඕනේ කියලා මේකේ අර ඉදිරියට උරා බෙහෙත් කරන ක්‍රමයක උද්ධාගමත හරවාගෙන මේ කියන නැත්නම් කියන වේදනාන පස්සනාව ඉස්සර සිද්ධන්න පුළුවන් ගැටයක් වෙන්නේ. කායන පස්සනාවට වඩා වේදනාන පස්සනාව එවැනි දිග ගමන් යන නැත්නම් එනනම් මේ ගමන මොනම නිදහස කාරණාවක් දීලා හෝ ප්‍රමාදයට වගලා ගන්න නැත්නම් ඒ සම්පස්නා රතයක් ඇති. නමුත් අර යම් කිසි කෙනෙකුට වහවහ අර අපි කලින්ම මතක් කළා වගේ සංසාරේ බය දැකලා සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙකු නම් වේදනානුපස්සනාව දන්නේ නැතුව කොහොමද මේ ගමන යන්නේ කියන තරම් වගේ වැදගත් හොඳ සාර ධර්ම තොරතුරු වාක්‍යයක් මේ වේදනානුපස්සනාවදී සංග්‍රහය. මේ වේදනාව පිළිබඳව අපි ඉදිරිපත් කරගත්තා වූ පාලි පාඨයෙන් සඳහන් වෙන්නේ සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදයාමි इति පදාන. යම් ආකාරයකට අපි මේ ඉරියව් හතර පවත්වනකොට සයිදින්දා වැඩ ගන්නකොට සක්මන් කරනකොට පරියන්ක ඉන්නකොට අපිට යම් ආකාරයකට සැප මිහිරි වේදනාවක් ආවනම් ඒ ਸਰවඥ උපදේශය ප්‍රතිපදානේ විදි උපදේශයේ මම සැප වේදනාවක් විඳිනේ සිටිනේ කියලා දැනගන්නවා. දුක්ඛං වා වේදනං වේදියා වේදියමානෝ දුක්ඛං වා දුක්ඛං වා වේදනං වේදියමානෝ දුක්ඛං වා වේදනං වේදයාමීති පජාන. යම් ආකාරයකට ඒ සැප වේදනාව දුක් වේදනාවක් බවට පෙරළුණා නම් එහෙම නැත්නම් දුක් වේදනාවකට ඇරුණා නම් දැන් මම දුක් වේදනාවක් විඳින්න ඉන්නවා කියලා සමහර වෙලාවකට අදුක්කම සුඛ වේදනාවකට පිට ඇරුණා අවදි වුණා එනසන් සැපෙන් දුකට දුකෙන් අදුක්කම සුඛයට පෙරළුණා ආන් එහෙම භාවයකට තමන්පත් වෙනවා නම් ඒක අදුක්කම සුඛ වේදනාවක් වශයෙන් දැන ගැනීමයි පරිවර්තනවන්ති උපදේ. මේකේ ඉදිරිපත් කිරීමේ සමාජික අර්ථයක් ඇති දෙන්න තියෙනවා. මොකද සුඛ වේදනාවක් පවතිනකොට නම් මම දුක වේදනාවක ඉන්නවා කියන්න පොඩි ගහන්න පුළුවන් බැනර් ගහන්න පුළුවන් මේ අපි සම්භාෂණ පවත්වන්න පුළුවන් අනිත් අයට කතා කරන්න පුළුවන් එන්නේ අපි අද ජයගෙන ඉන්නේ අපිත් එක්ක ඒ ජයසන් සාධයක් පවත්වන්න ඉන්නේ කියලා ඒක අන්ධහර බාන ගැතියක් ලෝකයාට තියෙන නිසා සර්වඥාන්සේ දුක වේදනාවක් ඉඳින වෙලාවේදී මේක නම් මේ වාගේ සමාජ සිද්ධියක් නෙවෙයි යෝගාවචරයේ සංයම අපි හල්ලාන්නේ සුඛ වේදනාවක් ඇති වෙලාවේදී තමයි සුඛ වේදනාවක් උදින්න ඉන්නවා කියලා දැනගන්න එකට ආඩම්බරෙන් ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. ඒක අපි සමාජ ධර්මයක් විදිහට කරලා තියෙන දෙයක්. නමුත් මෙතන ඒ වාගේ ආස්වාදය එහෙම නැත්නම් ඒ උදම් වෙන ආඩම්බර වෙන ගතියක් නෙවෙයි තියෙන්නේ සුඛ වේදනාවක් විඳිනවා කියන දැනගැනීම පමණයි. ඊදාගත්තා වූ දුක් වේදනාවක් විඳින වෙලාවෙදී නම් දුක් වේදනාවත් ඉඳින බව පිළිගැනීම අපි කියන්නේ ඇඳිල්ලක්, බෙදිල්ලක්, චෝදනා කිරීමක්, විලාප දීමක් වගේ. එහෙම නැත්නම් අපි එහෙම වෙලාවට මූණ හංග ගන්නවා පිළිසින් අයින් වෙනවා. සමාධි ධර්මයක් කියන. නමුත් මෙතනදී යෝගාවචක මතක් කරනවා යම් ආකාරයකට නම් අපි අර දුක් වේදනාව පිළිබඳ ආකල්පය කරද්දී ඒ ආකාරයටම දුක් වේදනාවක් ආපු වෙලාවේදී මම දුක් වේදනාවක් ඉඳින්න ඉන්නවා කියලා දැනගන්නවා. ඒක අර දැනගැනීම ඵල ධාතුවක් දැනගැනීම පරාද වීමක් දැනගැනීම ඉස්සා බංගත්වයක් සංකලොබ් භාවයටපත් වීමක් මුකුලිත වීමක් පසුබෑමක් කියලා හඳුන්වීමක් තියෙනවා. සිත වේදනාවක් දැනගැනීම නම් ආදත් සුවයනවන දෙයක් පොදුවේ දැනගන්න දැනගන්න තව සිත වේදනාවක් වැඩි වෙනවා. ඒ දුක් වේදනාවේදී නම් ආවේනික දුක් වෙනවා මේ ජීවිතේ ඔක්කොම කිඳිරි වේදි සිද්ධ කරා. ඇඟ විශ්ව කරුවල තැන් වල කරන්නේ. ඒකට වෙනම තැන් හදාගෙන තියෙනවා. අපි ඒවා ආමංගල්‍ය ස්ථාන නැත්නම් කරුවල දේවල් වශයෙන් හදාගන්නවා. ඒක මොකද ඒක ඒ වෙනේට ඉස්සර හරිනවා. නමුත් සර්වඥාතු මේ දෙකටම සමතන දීලා තියෙනවා. ඒ සුඛ වේදනාවෙන් දුක් වේදනාවට යෑම යම් ප්‍රමාණයක ආධ්‍යාත්මික වගේ ආගමික හැඟීමකින් යම් කිසි කෙනෙකුට කටයුතු කරන්න පුළුවන් නම් සුඛ වේදනාවක් ආවල් නිවාණේ වාවස්යෙන් දැනගෙන උත්තේජන අවස්ථාවල් මෙවුවා මෙවුවා වශයෙන් දැනගෙන හොඳට ඒ වින්දන විශේෂයි යෝනිසෝමනිකාරය එහෙම නැත්නම් මානසිකාරය යෙදෙනවා නම් මොකක් කල්යයි ඒවත් මේක නෑ කියන්න බැරි සත්‍යයක් ඔය දෙකටම නැති ගොස් වෙලාවල් අපේ ජීවිතේ තියෙන බව යෝගාවචරයට නම් දැනගන්න පුළුවන්. සුඛයටත් අහුවෙන්නේ නැති දුකටත් අහුවෙන්නේ නැති හිතටත් අහුවෙන්නේ නැති මානසිකාරයටත් අහුවෙන්නේ නැති අදුක්කම සුඛ වේදනාව කියලා ඉතාවත්න කොටසක් හැම ජීවිතයකම තියෙනවා භාවනා කළත් නොකළත්. සම්‍යක් දෘෂ්ටික වුණත් මිත්‍යා දෘෂ්ටික වුණත්. සමහරලාට පිරිසනුන්ටත් තියෙනවා. නමුත් චින්තනාට හෝ මිත්‍යා දෘෂ්ටිකයට මේක පිළිබඳව මූලික මූල දාලා හමුවීමේ අවස්ථාව අඩුයි. අනුනත් ඒක සම්පූර්ණ මෝහයෙන් වැහිලා තියෙනවා. අන්ධකාරයෙන් වැහිලා තියෙනවා. අර සැප වේදනාවෙන් දුක වේදනාවට ආධ්‍යාත්මික හැඟීමකින් හෝ භාවනා මනසිකාරකින් හෝ දැක ගැනීමට ආරාධනා කරගත්ත අධිෂ්ඨාන කරගත්ත යෝගාවචරයට නම් සැප දුක් දෙක දවසේ පැය 24 මා ලකුණු කරලා ඉතින් ටික ගත්තොත් පෑහෙන ප්‍රදේශයක් රැක ගන්න පුළුවන් මේක සැපත් නැති දුකක් නැති ප්‍රදේශයක් මෙව ඔක්කොම යටි පහු වෙලා තියෙනවා මෙච්චර කාලේ කොහොමද වුනේ කියන එක අපි දන්නේ ආන්න ඒ කොටස් එහෙම නැත්නම් මේ අතරමැද තිබුණා වූ දීර්ඝ හිදස්වලේක පිළිබඳව අවබෝධ වෙන්න පටන් අර ගන්නකොට ඒක අමුනේ නෑ ඒක දනි දැනෙන්නේ නෑ ඒක විඳින්නේ නෑ ඒක හිමින් නෝනේ මාරු වෙච්ච ගතියක් තමයි තේරෙන්න පටන් ගන්න. ආන්නේ වෙලාදී මෙන්න මේකට තමයි මේ අදුක්කම සුඛ වේදනාව කියන්නේ කියලා ඒක දැනගන්නවා කියලා කියන්නේ යෝගාවචර ජීවිතේ මේ කායන පස්සනාව හොඳ පරිත්‍යාග ඇති කරගෙන ඉදිරියට යනකොට ඉදිරියට යනවා. ඕකට ඔය ධර්මය අපි මේ විස්තර කරන්න හදන අහුවෙන්නේ නැති කොටස පිළිබඳව හොඳ ඉන්දියාක් අනිපසන භාවනාවේදී සර්වඥාන්සේ මතු කළා දුන්නා. එච්චර වෙලා ගැඹුරක් ගෙනියන්නේ ගැඹුරේ ඉන්නේ දැන්. එතෙන්දි කරන්නේ හඳුනා දීම විතරයි. ඒ ආනාපාන සති භාවනාව කරනකොට සතෝ අත්ථ සති සතෝ පස්ස සති කියලා ප්‍රථම චතුස්සී ඉස්සලාම කියවල දෙන්නන්නේ මේ ආස්වාද ප්‍රසආස දෙක සිහියට යටකට සති යුක්තව ආස්වාද කරන ප්‍රසආසය ඒක සාමාන්‍ය ප්‍රතිපත්තාන ආදී භාවනා ක්‍රමයට යනකොට දැන් કોઈ ගුරුවරයෙක් වගේ පොඩි පිළිගල ගන්න පිළිවෙල පුරුදු වෙලා තියෙනවා ඒ ඇතිල්ලීම පිටවීම වශයෙන් හෝ ආස්වාද ප්‍රසආස වශයෙන් හෝ මෙනෙහි කිරීමක් කියන ප්‍රායෝගික තැනට ඕක ගෙනල්ලා තියෙනවා අතුල් වෙනකොට අතුල් වෙන බව ගන්න. පිට වෙනකොට පිට වෙන බව ගන්න. නැත්නම් අහුස්ස අතුල් වීම පිටවීම සතියෙද අල්ලනවා. එළඹ සිටි සතියෙන් යුක්තව කරනවා. සතිය හතෝ අතු සති සතෝ පතෝ සති. ඊගාවට ඒ යෝගාවචරයට හැපෙන තැන හෝ හැපීමට හේතු වෙනා වූ උත්තරල්ලේ ගනුදෙනුව කියන මේ දෙකෙන් එකක් නැත්නම් දෙකම මේ ගමනට මාර්ග පිටීමක් වෙනවා. මඟ දැක්වීමක් කරනවා. ආනේ විදිහේම තව විදිහට යනකොට හැපෙන තන මාර්ගයෙන් හෝ හැපෙන හුස්ම රැල්ල හේතුකාරක හුස්ම රැල්ල හෝ සීිත වශයෙන් ඇතුල් වෙනවද පිට සිටි වශයෙන් ඇතුල් වෙනවද කියන එක සරුවචනාංශය ආරාධනා කරනවා. දැන් ඉතින් ඒකේ දීග බව පිටි බව බලන්න. මේ දීගතාව පිටි බව දැනීමේදී මෙහෙ කරන්නේ යමතරතුරුවක් මම මතක් කරන්නේ කාටවත් එක මතක් කළ යුතු දෙයක් නිසා මෙනෙහි කරන්නේ නම් තාමත් පොදු ප්‍රඥප්ති අතුලියෙන් පිටිට කියන වාසේ. නමුත් හිතට විශේෂ වැඩක් දෙනවා. මේ අතුල් වෙන වෙලාව දීර්ඝයි, මේ පිට වෙන වෙලාව දීර්ඝයි, මේ අතුල් වෙන වෙලාව කෙටි, පිට වෙන වෙලාව කෙටි. සමාන මුළු පරියන්කේම දීර්ඝව තියෙන පුළුවන්, කෙටි වෙන්න පුළුවන්. තමයි දීර්ඝ අතුලීමක් සාක්ෂි පිට වීමක් සමාන කරලා තියෙන පුළුවන්. සමාන ලාභය කෙටි අතුලීමක් සාධීර්ඝ පිට වීමක් වෙන්න පුළුවන්. ඒක පිළිබඳව ගොඩක් අනාවැකි ප්‍රකාශ කරන්න පුළුවන් චරිතයක් කියන්න පුළුවන් තරම් ගැඹුරක් මේක තියෙන. නමුත් ඒක නෙවෙයි මෙතන අදහස. මෙලී පිළිමේ ආකාරයම කරන ගමන් විදිත තිබා බලන්න. ඊට පස්සේ අදහසක් තියෙනවා ඒ සබ්බකාය පරිසංවේදී කියලා මුලමැද අග බැලිල්ලක් කියලා එකක්. ඇත්තට පරිය ප්‍රතිපත්තන සූත්‍රය සඳහන් වෙන්නේ සබ්බකාය පරිසංවේදී අපසිස්සාමීක සික්කති සබ්බකාය පරිසංවේදී පසසිස්සාමීක සික්කති. මේ සබ්බකාම කියන එක සබ්බකාය කියන එක ආත්පතින් මුළු කය මුළුල්ලම කියලා අරගන්න. ආස්වාද ප්‍රසවාස මුළුල්ලම. ඒ මොකද කය කියන වචනය භාවනා පාරිභාෂික ශබ්ද මාලාව හැටියට කාය සංස්කාර වශයෙන් කරගන්න. කාය සංස්කාර කියන මේ පාරිභාෂික වචනේ පාවිච්චි ආස්වාද ප්‍රසවාස. ඒක කාය සබ්බ කාය පරිසංවේදී කියලා කියන්නේ කාය සංස්කාරය ආදී ආස්වාද ප්‍රසවාසයේ කියන්නේ මුලමදාග තියෙන. මෙන්න මෙතෙන් තේනකොට ආස්වාසය නැති දැනක ඉඳලා යාන්තම් පටන් අරගෙන ඒක දීක වශයෙන් හෝ පිටි වශයෙන් ඇතුළට ඇදලා ගිහිල්ලා ඒකේ අවසානයටපත් වෙනවා. පටන් ගන්න වෙලාවේදී නැති හුස්පරල්ලක් ක්‍රමයෙන් වැඩි වෙගෙන යනකොට ස්පර්ශයේ ඕන කොතනකදී හරි තැනක යෝගාවචරය අල්ලගන්නවා. ඊට පස්සේ ස්පර්ශය වැඩි වේගෙන ගිහින් ආය අඩු වේගෙන ගිහින් තැනකින් නොදැනේ. ඒ නොදැනී ගියත් තාම සස්වාසය නැත්නම් අහුලංගන දින වෙනවා වෙන්න පුළුවන් නමුත් අපිට වැටහෙන්නේ නැහැ. ඒක යෝගාවතට බාධාවකුත් නෙවෙයි. මොකද බලන්න අහුවෙන ප්‍රදේශේ ඕන පටන් ගත්ත ඕන ඇදිලා ගියා ඕන ඉවරයි කියලා මොනින් කරන්නේ නැති වුණාද දැනගන්න. ඊට පස්සේ ප්‍රස්වාසය නැවත පටන් අරගන්නේ ওই දෙක අතර මැද යම් හිදකක්. දැන් අහුවෙන්නේ නැති විඳින්න බැරි මොකද්ද පාළු හිස් තැනකට ගිහිල්ලා ඔන්න ප්‍රස්වාසය කොහෙන්ද කොනකින් පටන් අරගෙන දීයේ සීතල වෙලා ප්‍රස්වාසය දාලා ඒ ආස්වාද ප්‍රස්වාස දෙක අතර මැද ලොකු විරාමයක් තියෙනවා අභිජීවන වෙලාවක ගහ ගන්න බඳ ගන්න වෙලාවක රණ්ඩු කරන වෙලාවක නැත්නම් වරවස්ව අධ්‍යයක් රස විඳින වෙලාවක ඉක්මනදී අපිට ඔච්චර විස්තර බලන්න හම්බ වෙන්නේ නැහැ මේක කරන්න පුළුවන් ඉන්නේ සාමාන්‍ය වාඩි වෙලා හෝ නිදාගෙන හෝ ඉන්න හුස්මට. ඒ වෙලාවට මේ දෙක අතර මැද තියෙනා වූ මේ අදුක්කම සුඛ ස්වභාවය. සපකුත් නැති දුකකුත් නැති හිතට අහුවෙන්නේ නැති ස්වභාවය ඉස්සල්ලාම ආධුනික යෝගාදිට අහුවෙන්නේ නැතුව නෙවෙයි අහුණාට තේින්න භාවනාව කැඩිලා වැරදිලා මොකක් හරි වෙලා තියෙනවා. නමුත් පස්පති යෝගාචරයේ මූලික අවස්ථාවන් සබ්බකා මේ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන අවස්ථාව දීගංවා රස්සංවා කියන අවස්ථාව අනුව හොඳට එල්ලෙවිච්ච හිතකට යොමු කෙරුවොත් නම් ඒ යෝගාචරයට ආස්වාද ප්‍රසආසයේ මුලමදාක බලන් කියනකොට අනිවාර්යම දොර ඇරෙන්නේ ආස්වාදයේ අගත් ප්‍රසආසයේ මුලත් ප්‍රසආසයේ අගත් ආස්වාදයේ මුලත් අතර නැද මොකද්ද හිතනතිය මේ හිතනේ අර සක්මන් කළ වාඩි වෙච්ච ගමන් බොහොම පුංචි ප්‍රමේයයෙන් හිත තැන්පත් වේගෙන වේගෙන වේගෙන යනකොට ආස්වාද ප්‍රසආස දෙක හැපෙන ප්‍රදේශ පුංචි වෙනවා මේ දැනෙන්නේ නැති අදුක්කම සුඛ වේදනාව වැඩි වෙන්න පටන් ගන්නවා නමුත් එරකින් මදිනා භාවනා කළ පරිදි නැතිනම් බනහල පුරුද්දක් නැතිනම් මේ සංසිද්ධිය දකින්නේ භාවනාව වැරදිලා භාවනාව කැඩිලා කියලා ඒක පිළිබඳව බොහෝ විට වැරදි සංඥා වැරදි චිත්ත වැරදි දිට්ඨිය ඇති කරගන්නවා ඒකා බණ ඒ අතරමැද කියමින් සාකච්ඡා කරමින් යෝගාවචරයාගේ සමතාන් කතා අහමින් යොමුක් වෙනවා ඒ දේ දකින්නවනම් ඒ දලාදී හිත කලබල කරගන්න එපා නීවරණ වලට ඉඳ කියන්න එපා ඒ හිතනේදී ඊගාවට සත්වාසයේ අගනන් ආස්වාසයේ මුල පිළිබඳ අපේක්ෂාවෙන් නොසලී ඉන්න. හිත එහෙම තැපපත් වෙන්න ආරින්න. සත්වාසයේ අගේදී මේ වාගේ හිත නැති නතර වුණාම ආස්වාසයේ මුල ගැන අපේක්ෂාවෙන් නොසලී යතනින්ද. සමාධියෙන් භාවනාව අදහා ගන්න. සතිය කඩා ගන්න එපා. සමාධිය කඩා ගන්න එපා. ඒ ඒ හිතන්න පුරුදු වෙන්න කියලා. තව ඉස්සරහට යනකොට යනකොට සැක පහළ වෙනවා අඩු නම් අපි සමාධියේ බාධාවක් නැතිනම් ඉන්න ඉන්න ඉන්න ඉන්න මේ හිතන වැඩි වෙනවා. ආස්වාද ප්‍රසආස දැනීම අඩු වෙනවා හිතන වැඩි වෙනවා. මේ හිතනේදී සමාධියෙම අවුල් කරගන්නේ නැතුව ඉන්න දක්ෂ වෙනවනම් යෝගාවචරයා ඒ යෝගාවචරයාගේ හිත නීවරණයන්ගෙන් තොර වෙන්න දුක් වේදනා සුඛ වේදනා ඉක්මල අදුක්කම සුඛ වේදනාකට එන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේක තියෙන්නේ මේ සර්වඥාන්සේ හදිසියේ දැකයක්වත් එහෙම නැත්නම් මේ බොරුවක් මුලාවක් වංචාවක්වත් නෙමෙයි මේ ශරීරයටත් විතරක් ආවේනික වූ න්‍යාය ධර්මයක්. එනිසා මේ අදුක්කම සුඛ වේදනාව ආවට පස්සේ මෙන්න මේකයි මේ විඳ ගන්න බැරි දැන ගන්න බැරි මේ අවස්ථාව අතරමං වීමක් නෙවෙයි. සර්වඥාන්සේ මේ වෙලාවේදී අර පොඩි ළමයිගේ තෙල්මක් වගේ මේ කොයියන්නේ රයිගම් පාරේ කියලා අත් දෙක බඳගෙන ගිහින් කරකොල කරකොල අතෑරියා වගේ තරක් නෙවෙයි. ඒ විශාල මේ ළඟාවීමකට පෙර ඒ හිතට ඒක පිළිබඳව පොඩි ලකුණක් වෙන්න වෙලාව. යන්න හදන ඉස්සරහා ආධ්‍යාත්මික ගමනේ හැටි. අරමුණක් දිගේ දීලා ඒ අරමුණ තැනකදී නතර වෙලා එන්නේ යන්න කියනවා තමයි. බය නැත්තම් නිවන ඕනේ නම් ආය ජීවිත නිර්වේක්ෂය යන්න ඕන යන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී වටපිට බලනවා නම් ආපස් හැරලා බලනවා නම් පස්කුමුක් වෙනවා නම් සැක උපදවනවා නම් ඒකෙන් තේින දින අපි කොච්චරක් මේ කායට කොච්චරක් මේ ජීවිතයට එහෙම නැත්නම් කොච්චරක් මේ සංඥාවල් වලට කොච්චරක් මේ ප්‍රඥප්තිය වලට බැඳිලා තියෙනවා කියලා. ඉතින් මේ ඉස්සරගෙන සඳහා විනාඩි දෙක තුනක් යනවා මේ වැඩේ. නමුත් විනාඩි ගණන් යන්නේ නැහැ. ඔක බාහනා කරනකොට. බොහෝම සුළු වේලාවක් ඇතුළත සිද්ධ වෙන දෙයක්. නමුත් මේ දේ ඒත්තු ගන්න නම් විනාඩි ගානක් නෙවෙයි, පැය ගානක් නෙවෙයි, ජීවිත ගානක් වුණත් යන්න පුළුවන්. ඔන්න ඒ තරම්ම දුක වේදනාවකට දුක් වේදනාවකට අපි තියෙන නෑදෑකම ලේ නෑක. එම අදුක්කම සුඛ වේදනාව වෙනකොට අපි ටිකක් ඇතිලෙනවා. අපි ටිකක් අන්දමන්ද වෙනවා. හැක කරනවා. මේක දෝ කියලා. මෙච්චර ඉක්මනට මේක එන්න පුළුවන් කියලා. ඒක භාවනා කරපු නිසා අපි එකක් නෙවෙයි. හැමදාම තියෙන එකක්. මේ භාවනා ලෝකේ නිසා තේන්න පටන් ගන්නවා. ඒක නත් බණ ඇහුවා සාකච්ඡා කළත් කියලා තිබුණත් හැමදාම මේක පිළිගන්නව නම් පිළි අරගන්නේ වරක් හොකට කරනවා. වරක් හෝ අන්දමන්ද වෙනවා. ඒ ධර්මතම මෝහාන්ධකාරයි මේ අදුක්කම සුඛ වේදනාව. එතන සර්වචනාන්ති ඉස්සල සුඛ වේදනාව පෙන්නලා ඒ කියන්නේ ඔක්කොටම හිත ගන්න පුළුවන් හොඳයි. සුබ පැත්තෙන් පටන් අරගෙන ඒකට පිළිගන්න කැමති නැති නමුත් ඔක්කොම දන්නා වූ දුක් වේදනාව පෙන්වනවා. ඒ දුක් වේදනාව පෙන්වලා උන්වහන්සේ පෙන්ලා දෙනවා මේ මම දෙන දෙයක් නෙවෙයි. මම දන්න දෙයක්. ඒ අදුක්කම සුඛ වේදනාව කියලා එකක් තියෙනවා. ඒකටත් අර සුඛ වේදනාවට වගේම ඒක දැනගන්න ඕනේ. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ කොටස ආධුනිකයෙකුට මේ වැඩ පිළිවෙල කොහොමද භාවනාවට නංවගන්නේ කොහොමද කොහොමද කමට අහන්න පිටු කරගන්නේ කියන එක අවස්ථා දෙක තුනක් නැත්නම් මේ යවනිකා දෙක තුනක් ඉදිරියට දැක්වීමක් මේක තියෙනවා. මේ නැත කාලයේදී භාවනා කරන දියුණුවයි කියලා කියන්නේ ඔන්න සංදිස්ථාන්ට හොඳට එළිය වටලා ඒ අත්තා වූ ඒ ජවනිකා දික් කරලා පෙන්නන. කොහොම එනිට යන්නදරලා කඩ කඩ පෙන්නන. ඒ හැදීම සඳහා මෙතනදී සතිය පිහිටවීම වශයෙන් සතිපට්ඨාන වශයෙන් ගත්තොත් වැද්ද වැද්දගත්ම දේ තමයි අපේ ඉදී සුඛ වේදනාවක් ආවත් දුක වේදනාවක් ආවත් අදුක්කම සුඛ වේදනාවක් ආවත් ඒක දැනගන්නා එකයි ඉතාමත් වැදගත් දේ. දැන් මම ඉන්නේ දුක වේදනාවට පජානාති කියන වචනෙට යොදන්න බැරි පදයක් යොදන්න පුළුවන්. නමුත් පජානාති කියන පදයට අවිස්තරයක් මේ කවදාවත් ඉස්ලාම අවශ්‍ය කරලා තියෙන මට දැන් සුඛ වේදනාවක් ආවා කියලා මම දැන් සුඛ වේදනාවක් ඉන්න බව අතිමත් වෙනවා. දුක් වේදනාවක් ආපුවාම දුක් වේදනාවේදී සතිමත් වෙනවා. අදුක්කම සුඛ වේදනාවක් ආවම අදුක්කම සුඛ වේදනාවදී ප්‍රතිමත් වෙන්න ඕනේ ඒක නොවෙන්නේ සුඛ වේදනාවක් ආවම රාගයෙන් මත් වෙන නිසායි දුක් වේදනාවක් ආවම ද්වේෂයෙන් තේන්ති ගන්න නිසායි අදුක්කම සුඛ වේදනාවක් ආවම මෝහයෙන් යට වෙන නිසායි දැන් අපි සතිය පුරුදු කර ගන්න ඕනේ. ඒක වේදනාවක් එක්කම පහළ වෙන්නා වූ රාගයක්. නැත්නම් රාගයක් සතියටම යට කරා. දුක් වේදනාවත් එක්කම පහළ වෙන්නා වූ ද්වේෂයක් වේදනාව වගේම සතියට යටපත් වෙනවා. සතිපත් පහළවක් සිදු වෙනවා. මේ ආකාරයට දැන් වේදනාවක් දුක වේදනාවක් අදුක්කමක වේදනාවක් වශයෙන් සතිය දීවා ගැනීම ඒක පුද්ගලයේදී අධ්‍යයනයෙන් දැක්කේ බාහිර බොහෝම ලොකු වෙනසක් ඇති කරන දෙයක්. තාමත් එහෙමීර සිදුවෙන දෙයක්. ඒ මොකද අනිවාර්යයෙන්ම මේක වේදනාවක් වෙන ඕක මට වේවා ලං වේවා වැඩි වේවා මගේ වේවා ආදී වශයෙන් ඒ බදාගෙන පහළ වෙනා වූ රාග හිතිලි වාසියක් තියෙනවා. ඒවා කපාගෙන ගිහිල්ලා මට මේ සුඛ වේදනාවක් ආවේ කියලා දැනගන්නවා කියන එක ලොකු නටනක්. නැත්නම් ලොකු කාලයක් සිත හතිගෙන ලබ ජයග්‍රහණය. ඒ වගේ දුක් වේදනාවක් එනකොටම ඒක නොදකින් නොපතන් කියන ඒක ඉක්මනට නැති වෙන්න ඕනේ. ඒක ඇති කරොත් මනුෂයා මරන්න ඕනේ. ආදි වශයෙන් මේ විනෝඩ සැප වේදනාවක් ගන්න ඕනේ. ආදි වශයෙන් විශාල බල සේනාවක් එක්කයි මේ දුක් වේදනාව එන්නේ. එනකොට මුලින්ම යමුරම තියෙනා වූ දුක් වේදනා දුක් වේදනා වශයෙන් දැක ගන්නට අන්න දේහක අපේ සාගත හිතවිලි ගොඩක් බාධා කරනවා. ඒක යෝගාවචරයේ මෙනෙහි කිරීම ඉන්නකොටම ඉන්නෝනෙම වේදනාව මෙනෙහි කරලා මෙනෙහි කරලා දැන ගන්න. යකඩේ රත් වෙච්ච වෙලාවේදී ඕන තරම්. එහෙමත් කියන්නේ. ඒ නිවීම එනේ දෙනවා චිත්ත වේදනාව එනකොටම එහි රාගයේ මතුවීම ඒක අල්ප පෙළ කෝටි ගණන් පුරුදු කරගෙන ආපු දෙයක් විතර. චිත්ත වේදනාව එනවත් එක්කම අර තරහ, පතිගේ, මට මේ වෙනකොට සැප වේදනාවක් වේවා ආදී රාග අපේක්ෂා සම්පූර්ණයෙන් නැතුව මේ සතියට යටපත් කරන්න නම් එක දවසින් බෑ. ඒක කල් පුහුණු කරන්න. ඒ පුහුණු කරනකොට තවසට යෝගාවචරයට පුළුවන් වුණොත් ඕනෙ දුක් වේදනාවට ආරම්භය ඇති වුණා ඒක දුක් වේදනාවක් කියලා දැනගන්න ඒ අර රාග හිතේ දේහ හිත වලට ඇවිල්ලා යෝගාවචරය මුස්පත් කරන්න ඉන්නේ විදියේ සිතිවිලි මවමින් ව්‍යාපාර කරන්න කියන අවස්ථාව මොනතරම් වංචනිකද මොනතරම් ප්‍රපංචකාරීද මොනතරම් ලෝකයක් වෙනස් කරනවද කියලා දැනගන්න පුළුවන්. මෙතනදී සර්වඥාතයෙන් ලැබෙනවා මේ දුක් වේදනාව නෙවෙයි ප්‍රශ්නේ. දුක් වේදනාව පිළිබඳ දුක් දුක් ගන්න ගැතිය විශාල ප්‍රශ්නයක්. ඊතලෙකින් ජීවිතයක් පිළිච්ච උද්දේදී ඒ සී උවාලකම තවත් ඊයක් වැඩිනවා. මොනතරම් වේදනාවක් ආන්නේ වගේ තියෙන පුතක් යනට දුක් වේදනාව දැනීමම නම් එකක්. නමුත් ඒ මතේ දුක් වෙන ගතිය හිත දුකටපත් වෙන ගතිය. මේකේ අනුව විවිධ දේවල් කල්පනා කරන ගතිය නිසා මානසික දුක අර කායික දුකට වඩා විශාලම නිසා කායික දුක සම්පූර්ණයෙන්ම මත් කරවලා අවුල් කරවලා ඒක විශාල ලෝකයක් වඩ බස් කරගන්න මානසික දුක. මේ කායික දුකත් මානසික දුකත් අතර මැදට සතිය බිඳිස්සක් ඇති කරගන්න පුළුවන් නම් ඉවසීමේ ශක්තිය කියන ශාන්තිය යාන්තම් අතුල් කරගන්න පුළුවන් නම් එක වෙනසක් ඉක්මනටම යෝගාචර දැනගන්නවා ඒ කායික දුකත් මානසික දුකත් දෙක අතර පරාසය. මෑත් කර ගැනීමක් කරගන්න පුළුවන්. ඒකට කියනවා මෑත් කරගත්ත ඉතින් යුක්තව වේදනාව වේදින. වෙන් කරගත්ත ඉතින් යුක්තව වේදනාව වේදින. අවබෝධයෙන් යුක්තව වේදනාව වේදන. ඒකට කියනවා පරතෝ සංකල්පය. පරතෝ ධර්මය. තමන්ගේ වේදනාව දිහා අනිත් වේදනාවක් වගේ බලන්න. ඒක පිළිබඳව මොකක්වත් වෙන්නේ. ඒක පිළිබඳව මේක උනේ මට විතරයි මම මහා ලෝකේ ඉන්න කාලකන්ණියේ ඇයි මේ මටම වෙන්නේ ආදි වශයෙන් අර වේදනාව මත අලුතින් චිත්ත පීඩාවල් ඇති කරගෙන සංඥා චිත්ත දිට්ඨි වාදේ විශාල මායාවල් වෙන දෙයක් නෑ සතිය ලොකු ආරක්ෂාවක් කලකෝලේ මෙන්න මේකට කියනවා පරතෝ කියලා එයින් කරගත් ඉතින් එක්කව ඉන්නේ කියලා මේක තමයි හරුවත් යනවාසේ ගහන පළවෙනිම පහ මේ ශ්‍රාවකයන් පුරුදු කරන ලදන පළවෙනි පහ අපි දෙන දුක් වේදනාවට ඉඳගන්නේ නෙවෙයි අපිට අමාරු මේකෙන් කොර වේද මේකෙන් අංගභාග වේද මේකෙන් මෙහෙ වේද අහවලා දිනයිද ආදි වශයෙන් විදිහේ නිසා අපි සම්පූර්ණයෙන්ම මුසපත් වෙච්ච. ඒ වගේ ඇදීගෙන යන තත්ත්වකටපත් වෙනවා. එන්න මේක තේරුම් ගන්න එක විතරමයි වේදනාවකින් බලනකොට රහතන් වහන්සේ කරලා තියෙන්නේ. එන්ට රහතන් වහන්සේලාට දුක් වෙනවා කියලා කතාවක් නැහැ. උන්වහන්සේට එන දුක උන්වහන්සේ දුකක් ආවා කියලා ගන්නවා. මේ දුක් වේදනාව ආනිසකතයේ අහතන වේනාවය කය කියන්නේ ඉන්ද්‍රියන්ට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දීලා ඒකෙම පටන්ගෙන ඒකෙම මැරිලා යන පිළිසංහා සමාන ජීවිත ගත කරන ඇත්තන්ට නම් දුක් වේදනා තාවම කරන්න තියෙන එකම දේ තමයි ඒක සුඛ වේදනාවකින් කාම ආසාවකින් වහන. ඒක කරන්න කමක් ගන්නෙ. ඒ දුක් වේදනාව දුක් වේදනාවකින් දැකීමම නිමියාවක් බව දුක් වේදනාව දුක් වේදනාවකින් දැකීමම ඥානයක් බව ඒ ඥානය පරම සත්‍යයක් බව ඒක ආර්ය විනයේ වටිනා දෙයක් බව පිටක් වෙන හිතන්නේ නැහැ පිටක් වෙන හිතන්නේ නිදින භාවයක් කියලා. පිටක් වෙන හිතන්නේද යටහත් වීමක් කියලා. නෝන්දල්කමක් කියලා. දුක වේදනාවක් ආවම නම් සමහර විටක මෙතන වෙන අපර වෙන්න තියෙනවා. නමුත් දුක් වේදනාවක් එනකොටම නම් ප්‍රතික්‍රියා හිතමයි ඇති වෙන්නේ ක්‍රියාන. ක්‍රියාව කියන්නේ ඒකට පිළිබඳ සතිය ලැබෙන්නේ. සතිය එළඹවන්න දුක් වේදනාවක් කායික දුක් වේදනාවක් මානසික දුක් වේදනාවක් අතර කුංචි කලිලා කුංචි හිදක කුංචි සාන්තික ඉඩක් ලැබෙනවා මේ නෙමේ ඉඩ විගත යනකොට යනකොට තමයි ඒක අර පස්සෙන් පාඩු පිළිබඳව හොඳ අවබෝධයකට ඉඩක් ලැබෙන්නේ එතනදී සර්වඥාන්සේ සඳහන් කරනවා දුක් වේදනාවක් දුක් වේදනාවක් අදුක්කම දුක වේදනාවක්. නැත්නම් පොදුවේ කියනවා නම් වේදනාවක් මතුවෙච්ච ධාන වේදනාව විශේෂ සතිය පිහිටුවා ගන්න පුළුවන් නම් ඒ හඳුනා ගන්නවා දැන් ආවේ ඉන්දියෙන්ද පුළුවන් සැප එළවන සැප වේදනාවක් දැන් තියෙන්නේ නොදැයි ඇති ඉච්ඡා බංගත්තටපත් වෙන දුක් වේදනාවක් දැන් තියෙන්නේ හඳුනා ගන්න බැරි අදුක්කම දුක වේදනාවක් කියලා දැනගත්තාම අනිවාර්යයෙන් මේ වේදනාව තියෙන්නේ ස්පර්ශයක් නිසායි හැපීමක් නිසා. මේ යන්නේ යෝනිසමං කාර්යපත්තට. මේ යන්නේ අරිය පරිවේදන දාත්තට. අර මෙතෙක් කල සංසාරගත පුරුද්දානුව සැප වේදනාවක් වෙනකොට ඒක ආසාවෙන් බදා ගන්න, ලං කර ගන්න, මගේ කර ගන්න, ලොකු කර ගන්න, ආසන්න කර ගන්න තිබුණේ ඒ සහජ ලෝලත්වයේ ඇතිලා. මේක අදි දුක් වේදනාවක් ආපුවාම නොදකින් නොපතන් කියලා ඒක විනාශ කරන්න සැප වේදනාවකින් වහන්න ආදි වශයෙන් අර වේගවත් පරිවේශණයෙන් අනාගත සලසුන් සහිතව ක්‍රියාත්මක දේශ හිතෙන්නේ බිරෙන්න බලනවා. අදුක්කම දුක් වේදනාවක් ආපුවාම කිසි දෙයක් නැහැ ජීවිතේ කිසි සිලිආරයක් නැහැ ජීවිතේ රස වින්දනයක් නැහැ ඒ නිසා මොකක්ද මේ පාළු ගතියක් ආවේ නේද කියලා ඒක අර මෝහාන්තකාර ගතියක් එන්නේ කියන්නේ මේ දුක මේ දුක මේ අදුක මේක නැත්නම් උපේක්ෂා වේදනාව ඒ කාන්තේම පස්වෙනිසයි පාන. මේ ස්පර්ශය සතයි ස්පර්ශයේ හේතු වෙනා වූ කරුණු ඒ කාන්තේම පටිච්චසමුප්පන්න. සක්කින්ද පටිච්ච රූපේක උපද්දේ චක්කු විඥාන ඉන්න සංගති පස්සෝ. හොඳ ප්‍රකෘති අnder ඇති අහස් තියනවා නම් ඒ ඇහැට බාහිර රූප ධාතුවක් රූපයක් වර්ණ රූපයක් නිදිච්චාම හිත දැස්වීම කියන කෘත්‍ය සිද්ධ කරනකොට නැත්නම් දකින්න හිත ඇරේ පහළ වෙච්චාම මේ තුන එකට යන තාකල් අපි කියනවා එතන ස්පර්ශය සිද්ධ වෙනවා. රූපේ කියනවා ඇහක් කියනවා හිතක් ගියා. මේ කියන්නේ රූපේ යනා වූ චක්කු ප්‍රසාදයේ වහ වහ ඇතිින් නැතිින් පවතින දෙයක්. බාහිර ඒකට ආපාදගත වුණා වූ රූපය වහ වහ ඇතිින් නැතිින් දෙයක්. ඒකට මේ වෙලාවේ එල්ලගෙන පවතින ආ වූ හිත අවදාකවත් චිත්තක්ෂණ වේදනාවක් එකට හිතේ ඇහිම පවතින ආ වූ කාල වේදෙන් එක එක ඉන්ද්‍රියන් කරා වෙන වෙනවා ඒ වගේම චන බංගුරා මෙහි චන බංගුර වූ හේතු තුනක් එක ඇති වුණා වූ ස්පර්ශය ඒකාන්තයෙන්ම අනිත්‍යයි ඒකාන්තයෙන්ම එක චිත්තක්ෂණයකට පමණයි පවතින්නේ. එහෙමනම් ඒකෙන් පතිනා වූ වේදනාව කොහොමද මේ අපි දවස් ගණන් විඳින්නේ? කොහොමද මේ ජීවිත ගණන විඳින්නේ? ආනෙදම තමයි ඒ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස ඇති වෙන්නේ. සර්වඥ සූත්‍ර විතර කරන සූත්‍ර පිටකේ ඊගෙනදායි පළවෙනිම සූත්‍රය තමයි බ්‍රහ්මජාල සූත්‍රය. බ්‍රහ්මජාල සූත්‍රය ගරුවත්තනාන්ත කියනවා මම මේ ලෝකෙට පහළ වුණේ මේ ආමිෂ සපදුක පිළිබඳව විපාක කන්නේ කොහොමද? රට සංවර්ධනය කරන්නේ කොහොමද කියන මේ ලාමක පිළිච්ච දේවල් උගන්වන්නේ නෙවෙයි. එහෙම නැත්නම් මේ නිර්ආමික සුඛයයි කියනා වූ බ්‍රහ්ම සුඛයේ දේව සම්පatti ලබා දෙන්නා වූ රූප ධ්‍යාන අරූප ධ්‍යාන ලබා ගැනීම තුළ උගන්වන්නේ නෙවෙයි. ඒ මොකද ඒ ආමික සුඛේ පුරාණ මේ දේව සම්පatti බ්‍රහ්ම සම්පatti ලබා දෙන රූප ධ්‍යාන අරූප ධ්‍යාන ලබන නැත්නම් පුරාණ මේ සංඥා විපල්ලාක දිට්ඨි විපල්ලාක චිත්ත විපල්ලාක තියෙන. මං ආවේ ආනේ දිට්ඨි විපල්ලාක නැති කරලා මේ බ්‍රහ්මජාලය කඩලා ඉදිරියට යන්නයි ආනේ ගඟලා යනකොට මට සිද්ධ වෙනවා දැන් ලෝකේ මිනිසුන් හැදලා තියෙන පිටු ධාතු. පිටු ධාතු. මේ මෙවයි මෙවයි මෙවයි කියලා කපලා දෙන්නලා තියෙනවා. සබ්බේ පිටු ධනවුම්මත්තකා කියලා සරුවත් ධනවද වෙනමම ඒ දිගාවට ගොඩ උනා. මේ බණහන ඔක්කොටම පිස්සු. අපි සාමාන්‍ය වැනි භාෂාවෙන් කියනවා. ඒ ඔක්කොම ඉන්නේ ඔළුවේ හිටගෙන. ඒ මොකද ඒත් සමහරක් තාම ආමිගේ හැටේවත් ඉඳලා කියලා. ඒකටත් මේ නෙමෙයි. එක්ක කාමසුකල්ලි කාමියෝගයට වැටෙනවා, එක්ක අත්ති කියනවා කාමියෝගයට වැටෙනවා. ඒ තරම්ම මේ බාලාංශ පන්තිවොත් පල්ලෙහා. උන්වහන්සේ ඒකේ ආස්වාදාදීනව නිස්සාරණේ මහා ලොකුට ගලකුවා නෙවෙයි. මගේ තේරුම් ගලවන ඕකේ අත්දැකීම දාන්නට ගත්තත් එපා සාමික කල්ලිකාණයට ගත්තත් එපා ඒ නැති වුණොත් නම් කවදාකවත් ධ්‍යාන සැපයක් ලබන්න හම්බෙන්නේ නමුත් මේ ධ්‍යාන සැප සඳහා මේ ඒ සරුවත් යනාද ලෝකේ පහළ වුණේ ධ්‍යාන සැපේ තියෙන මේ සංඥා අඤ්ඤා චිත්ත දිට්ඨිකන විපල්ලාට මේ දිට්ඨි විපල්ලාට නැති කරන්න නම් සම්බත්ත සම්බන් සම්පක්ක පත්‍යා මේ ලෝකේ තියෙන තාකල් දෘෂ්ටි ඔක්කොම ඉස්පස්යෙන් පහළ යනවා එක්කෙනෙක්වත් බොරු කියනවා එහෙම නෙවෙයි උදේට දුකේ වෙලා ඉන්නේ එක්කෙනෙක්වත් බැරි වෙනවා. ඒ ඔක්කොම Tamanට අහුවෙන Taman අත්දැකපු විස්පත්තියක් අනුවයි කතා කරන්නේ. ඒ ඔක්කොම ගන්න හිඳයි අපි කරුවක් ගන්න අතරේ කරුවක් නැහැ කියන්නේ හොඳ දෙයක් තිබුණා දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටිකෝ බොරු කාරය. බොරුනේ. ඒගොල්ලෝ ගන්න විදිහට පරම සත්‍යයක. ඒක පරම සත්‍යයට හා සමානව කලකන්නේ කරුවක් නැති එකඳක්. ඉතින් අද ඒකව කිසිම දෘෂ්ටි කාර්යයකට ගහන්න බලින් කියන්න එපා. ඉතින් කෙනෙක් පාස්ව හලකන් දෙපා තේරුම් අරගන්න දෘෂ්ටිය කියලා කියන්නේ මුද්‍ර භයානක දෙයක් බව. මේ දෘෂ්ටි කිසි කරාගමීමේ වැඩ පිළිවෙල අතින් බලන සමහරක් බරපතලයි සමහරක් ලාමකයි. ඒක වෙනම කතාවක් ඒක අසවචන විශේෂ වැටෙනවා. ඒ නිසා සෑම දෘෂ්ටියක්ම විස්තර කළ හරවත්තනන්ට විස්තර කරනවා මේ දෘෂ්ටියක් මේක පස්සෙන්මයි හටගත්තේ. ඒක අතිකරාවු සාස්තුන් වහන්සේ ඒක හොඳටම අත්දැකලා ඒකට බහැලා ඒක පිළිබඳ විශ්වාසයෙන් කතා කළේ. මේ මනෝ විකාරයක් නෙවෙයි. එයා දන්නේ ලැබුණේ ඉස්පත්ති උත්තරයි. ඒ ඉස්පත්ති නිසා එයා ලොකු විශ්වාසයෙන් කටයුතු කරන්නේ අත්දකපු දෙයක්. එනිසා විහාට යන්න ඉස්පත්ති නෑ. ඒක සර්වඥ ආදී උත්තරයි ගෝචරය. එනිසා මේ සෑම දෘෂ්ටියක්ම ඇති වෙන ඉස්පත්ති නිසා. එනිසා වේදනාව ඇති කරන්නා වූ මේ ඉස්පත්තිය මායාකාරයි. මේ වේදනාව නැත්නම් මේ වේදනාවට හේතු වෙනා විස්පර්ශය සතියෙන් තොරයි. සමාධියෙන් තොරව මම ඇත්තමයි අත ගාලා බලලා කියන්නේ මම ඇත්තමයි රසකේ බලලා කියන්නේ මම ඇත්තමයි ඇහෙන් දකලා කියන්නේ කියලා කිව්වත් අවදාසත් පාවිච්චිකට එළඹෙන්නේ. අපන්නකව ගත කරන්නේ. ඉනිසෙකට එළමෙන්ද තාම පොරොත්තුව ගත කරන්න ඕනේ මොකද එකක් ඒ වගේ දෙයක්. අපි සාමාන්‍යයෙන් කියනවා ඇහෙන් දැකපු දෙයක් දැකපුවාම කියනවා අනේ මට අත ගන්නකම් විශ්වාසමත් කියලා. අත ගාව දෙයක් කියනවා අනේ ඇහෙන් දකින්නකම් මට විශ්වාසමත් කියලා. දැක්ිනවා අත ගන්නවා දෙකම කරුවත් සරුවචනන්ත ඒ විශ්වාසමත්. ඒක හොඳට තේනවා මේ වේදනාව පිළිබඳ සතුටක් වෙලා ඒ වේදනාවට හේතු වුණා වූ සත්‍ය දිහා බලන්න පුරුදු වෙනවා නම් ඒ පස්සේ ඇති කරන්නේ මේ තරම්ම තීව්‍ර වෙනස් වෙනවා. අනිත්‍ය භාවය පිළිබඳ පරමාදත්තේ සලකන හේතු කරුණු තුන හතරක. ඒක හේතු කොටසක් නැහැ ඉස්තරකාර මූලය. එනිසා මේ ඇති වුණා වූ ඒ පස්සේ නැති වුණා වූ මේ වේදනාව පිළිබඳ කොහොමද විනිශ්චය කරන්නේ? මේ මතම තමයි මම තමයි විනිශ්චය කරන්නේ මම තමයි විඳින්නේ. ඒකට මම කියන වචනේ මෙතන අත බොරු. භාවනා කරුවට පස්සේ බොරුයි. ඒ නිසා මේ වේදනාව ස්පර්ශය ගැන බලනකොට ස්පර්ශය නිසා සංඥා වර්ගෙන්දී කියනවා බලාගෙන හිත පුරුදු කරපු හිත වර්ගෙන්දී කියනවා එන දෘෂ්ටිගත වෙන්නේ කියලා. ඒ නිසා ස්පර්ශය නැවත නැවතත් වෙනවා. ආස්වාදයෙන් පෙරුවා ආස්වාද පිළිබඳව ප්‍රතිමත් වුණා ඒක පිළිබඳව කවදාකවත් නිසිකට අඳුනා ඊගාට තියෙන ආස්වාදයක් අනිවාර්යයෙන්ම කවදාකවත් භාවනා කරපු නැති කෙනෙක් වගේ දකින්න ආධුනික හිතක්. මනමනම් අපිට කර්ම තිබුණා නම් මිත්‍යා දෘෂ්ටි, තිබුණා නම් මිත්‍යා චිත්ත, තිබුණා නම් මිත්‍යා සංඥා කඩලා හඳුනි කිය. දවාසනාත්වාදී. ඒක විකට පින්දීන හැකලින දෙක තුනක් ආස්වාද ප්‍රසාද දෙක තුනක් බැලුවට පස්සේ යෝගාවදේශන දැන් මම ඒක දන්නවා කියන්නේ. ඉතින්චා කතා කරන්නවත් නැහැ පින්දීන හැකලිම වාහනාපානී කියන මූලික මාතෘකාවගෙන ඉතින් කතා කරන්න පටන් අර ගන්නවා ඊයේ දාපු දේවල් උදාගත්ත හැටි අරයාගේ දේවල් මෙයාගේ දේවල් සම්පූර්ණ හදාන්න දේවල් වලට. එනකොට බොහොම ඉක්මනට හිතනවා දැන් මම ආස්වාද ප්‍රසාරය දාන්න. නැත්නම් මම කායන ප්‍රසනාව වැඩි ඉවරයි. අර දැන් තියෙන චිත්තාන ප්‍රසනාව කියලා හිතනවා. ඒක කවදාකවත් ඒක වෙන්නේ නැහැ. ඒ මොකද අපි දකින්න ලක්ෂණ ස්පර්ශයක් පාසා පතියේ සමාධියේ යුක්තව ඒ පාසයෙන් දිට්ඨි මුද්ධි කරවති දෘෂ්ටි ඍදි කරවනවා සංකම් විතරති යත දුරු කරවනවා ගොඩාක් ඒවා පිටත ඒක නිසා වේදනානුපස්සනාව ගැන කතා කරනකොට අනිවාර්යයෙන් ඒකට කියන්න ඕනේ මෙන්න මෙහෙම. වේදනානුපස්සනාව පිළිබඳව සතියෙන් සමා සමා සමාධිය යුක්තව බලලා ඒ පිළිබඳව කතා කරනකොට ප්‍රධාන වෙන දේ තමයි මේ ස්පර්ශය. ඒ ස්පර්ශය හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ සම්පූර්ණ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ හේතු තුනක් මත අදුම ගන්න. එනිසා යම් යෝගාවචරයේ වේදනාවක් එනකොටම ඒක දුක් වශයෙන් හෝ සුඛ වශයෙන් හෝ අදුක්කම සුඛ වශයෙන් වේදනා හඳුනන්නේ නැත්නම් වේදනාවක් වශයෙන් ගන්නවා මේ වේදනාව වැටෙන්නේ දැන් Tamange කර්ම සංඥාවල හැටියට මේ සුඛයක් ඒක දුකක් ඒක අදුක්කම සුඛයක් බව දැනගෙන ඒකට හේතු ප්‍රත්‍ය වෙන පටන් අරගත්තොත් ඔය තුනකම හේතු වෙන්නේ ස්පර්ශය අර වේදනාවල තියෙන අර සුඛ දුක්ඛ අදුක්කම කියන විචිත්‍රතාවයේදී එක හුදු ස්පර්ශය කියන හේතුවට. ඒ ස්පර්ශය ඒකාන්තයෙන් ඇතිලා තියෙන්නේ සම්පූර්ණ සිද්ධ වෙනස් වෙන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කාරණා මත. එතකොට හිත යන්නේ කොහාටද? අර දොළසාකාර වූ පටිච්චසමුප්පන්න කාරණා වලින් මුලට මුලට යන වේදනාවෙන් පස්සේට යනවා. පස්සෙන් තව යහට යන කලආයතන වල ආදී වශයෙන් එහාට එහාට යනවා. මොවද අන්න පිටක් යනවා. මොකද කරන්නේ? වේදනාව ආපු ගමන් ඒ පිළිබඳව කෘෂ්ණාව පහල කරගන්නවා වේදනාව දිගේ මෝරච්ච පැත්තට යනවා. අවුල්නෝ පැත්තට යනවා. මේ වේදනාව හොඳ නම් සුඛ නම් අල්ල බදා ගන්න. දුක වේදනාවක් ආවොත් ඉක්මනට හිතනවා ඒක සුඛයෙන් වසා ගන්න. කොල්ලමින්ද මිනිස්සයිද කෑමක් සාහු ගමන් යන්න විහාර කීයක් අදෙන කීයක් අදෙන් දීගෙන ඒ අර මිනිස් මේ රස පිළිසර වැඩි වුණාම ඒක නැති කරගන්න ඉල්ලන්නේ ඉක්මනට කීයක් පස්සේ. ඉන්දියාවකින් අර දුක වසා ගැනීම විතරමයි ගන්න. ඒ නිදි වේදනාව විඳින්න ඕනේ ඒක කොහොමද එන්නේ කියන මේ පුංචි හිතකට අදාළ. මේ වගේ තමයි භාවනා නොකරපු එතනට දුක් වේදනාවක් ආපු ගමන් ඉක්මනට බලන්නේ වේදනා නාටකය. ඉක්මනට බලන්නේ මේ දුක දුරු කරගන්න. ඒ මොකද ඒ වෙනුවට තියෙනා වූ සැප වේදනාවන් විතේ කුස්නාව පාවත. අධිකම සුඛ වේදනාවක් එනකොට හරි සාලි කියලා කොහොම හරි ඉරියව් මාරු කරලා ස්ථාන මාරු කරලා මොනවා හරි දෙයකින් අලුත් කරන්න ආවා. ඒ අනුව ඒ වේදනාපත්‍ය තණ්හා. ඒ නිසා පරිණෝපාදී උගන්වන අලුත් අලුත් ක්‍රමයක විදිහට කියනවා නම් අත්කතාවල් පිළිගන්නා ක්‍රමයට හදබනෝට මේක ඒ වස්ත වශයෙන් ගන්නකොට හොඳ වැඩක සම්දිස්සාන. වේදනාවක් ආවොත් අන්න පුතක් දැනට අනිවාර්යම ප්‍රශ්නාව පහළ වෙනවාමයි. වේදනාපත්‍ය තන්. භාවනා කරන යෝගාවචරයට වේදනාව ඇති වෙන්නේ ස්පර්ශ නිසාය. ස්පර්ශේ පදනම් වෙලා තියෙන්නේ මේ වාගේ වෙනස් වෙන කර්ම තුනක් මත ඉතිවොත් වේදනාපත්‍ය පඤ්ඤ. වේදනාපත්‍ය තණ්හා විද්දේක වේදනාපත්‍ය පඤ්ඤා බවට පත් වෙන එක සුඛ වේදනාවක් වුණත් දුක වේදනාවක් වුණත් අදුක්කම සුඛ වේදනාවක් වුණත් වේදනාවට පත් වූ කර්ම පිළිබඳව වේදන නොදකු නොවරු නොවරු විදිහට ඒක පිළිබඳව පරම සත්‍ය දිහාවට පෑදීම පටන් ගන්නවා. යම් විදිහකට යම් ආකාරයකට යෝගාවචරය මොන වේදනාවක් ආවත් දුක්ඛ දුක්ඛ අදුක්ඛම සුඛ ඒ වශයෙන් මෙනෙහි කළ එකට හේතු වෙනා වූ ප්‍රත්‍ය දස ගන්නට ස්පර්ශය දස ගන්නට ගියොත් වේදනාව පිළිබඳ විරාජ්‍යති විමුක්ති ආදී වශයෙන් එහෙම නැත්නම් විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිච්චසමුප්පාදානුපස්සනා විදිහට අර වේදනාව විරංජනය වෙන්න පටන් ගන්නවා. අර වේදනාව උත්පන්න දැවෙන දැවෙන තත්යකට නෙවෙයි එන්ට එන්ට එන්ට එන්ට මේ දේහාය චිත්තයකට වතුර වැටෙනවා වගේ අර වේදනාව විදිහට පටන් ගන්නවා. එතකොට හිත අර වේදනාව දිගේ ප්‍රඥාව දිගේ ඒ අනුව දැවෙන දැවෙන විපාල නීවරණ ධර්ම වලට යටපත් වෙන්නේ ඒක පුරුවන් තරම් සාධිමත් වෙලා සමාධිය රැකගෙන පස්සේ දිහාට ස්පර්ශයට හේතු වෙනා වූ ප්‍රත්‍ය දිහාවට එහෙම නැත්නම් මේ සලආයතන දිහාවට යොමුමනස්කාර හේතු වෙනවා. යොමුමන කාර්යිත යන්ත යන්ත යන්ත යන්ත වේදනාවේ ගැටේ තද වෙනවා නෙවෙයි වේදනාව ගැටේ එන්නේ එන්නේ නිවිලි නිවිලි යන්න පටන් ගන්නවා. ඉතින් මේකම සමානයි මහා බංගලොත් බහලක් විතර හිතනවා මොකද මෙතන තමයි මේ සක්කාය විදියේ විදින පැත්ත. මේ වේදනාව විදින මූලස්ථානය තමයි අපි රකින්න හදන්නේ. ඒකට සැපදෙන්දයි මේ රස්තන සංස්කාය පිටරගෙන සාභිය අභිවාන්නේ සුපරගතිදී අභිවෘද්ධි ඇති කරගෙන දරුවන් ඇති කරගෙන ගේ පොළ වස්තු ඉදකඩම් මවාගෙන වදාගෙන කරන්න හදන්නේ මේ වේදනා මධ්‍යස්ථානයේ රකින්නයි. නමුත් වේදනා මධ්‍යස්ථාන හේතු වෙනා වූ මේ ස්පර්ශය සර්වඥාතිගේ මඟ දැක්වෙනවා දකින්නවනම් වේදනාවත් එන් තෙන් තෙන් තෙන් විරංජන වෙන්න පටන් ගන්නවා. විරජ්ජම් විමුක්තිය. එතකොට විමුක්තිය කියනවා. මේ විමුක්තිය කියලා කියන්නේ වහාදීන සියදීන සාගන ගව ජීවිතයක් ලබා ගන්න එකක් නෙමෙයි මේ ජීවිතේ පරිණිරවාණය. එහෙනම් තමයි නිකන් ඒලාස්තික් පදියක් අදිනවා වගේ විස්තර ලබා ගන්නවා මිසක් වෙන කිසි දෙයක් නෙමෙයි. නිසා වේදනාව පිළිබඳව කතා කරනකොට සරුවත් යනවාට පෙන්ලා දෙන්නේ මේ වේදනාවේ නිරෝධයේ පරිණිරයයි. එනතු විඤ්ඤාණයක් අපට හම්බෙච්චාම එහා අතින් මෙහා අතර මෙහා අතින් මෙහා අතර මාරු කර කර ඒක අර ඒක මාරු කරගන්න පාවිච්චි කිරීමක් නෙවෙයි. මේ විදිහට වේදනාව පිළිබඳව යොන්සමන්කාරකත්වයට අපේ සමාධිය දෙක ඇතුළේ යන්නේ මේක ඒකාන්තයෙන්ම විශ්ේ ගෝචර වෙන්නේ සතිපට්ඨාන යෝගාවතරයටම. මේ විදිහට ගියොත් ඒ යෝගාවතරයට යම් ආයික ලෙඩක් රෝගයක් තිබුණා නම් යම් මානසික ලෙඩක් රෝගයක් තිබුණා නම් අර ස්පර්ශයේ අත ගන්න පුළුවන් වෙනකොට රෝගී නිදාණි අල්ලගත්තා වගේ තමයි ඒක නිවන පැත්තට ඒක විරංජන වෙන පැත්තට ඒක නිරෝධ වෙන පැත්තට අනිවාර්යයෙන්ම යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙන්න පටන් එහෙම නැත්නම් දැනුම නොදැන අපි කරන්නේ ඒ සාද කරන එකමයි, යට ගහන එකමයි සංසාරට බැඳෙන්නේ. වෛද්‍ය විද්‍යාවේ විශේෂයෙන්ම පල්ලි වෛද්‍යයට යනකොට ඒ ශිෂ්‍යයන්ට උගන්වනවා කවමදාකවත් ඒ රෝගියාගේ වේදනත් එක්ක Taman අඳුනා ගන්න යන්න එපා කියලා. රෝගියා දා ගන්නකොට දොස්තර මහත්තයා අඳන්න යන්න බෑ. යෝගයා සැප විඳිනකොට යෝග දාත සන්තෝෂෙන් ඉඳලා ඒක තියෙන්න ඕනේ රෝගියා පිළිබඳව අර පරතෝ බැලු. කවදාහත් මේ රෝගියාත් එක්ක ආවේ මේ ආවේග ජනකව බැඳෙන්න එපා කියලා. මේක බලපත නිසා කවදාහත් වෙන තමන්ගේ පවුලේ අයට එදගන් කරන්න යන්න එපා කියලා. ඒ වෛද්‍යවරුත් තහන. ඒකවල පවුලේ අයට වේදනා එදගන් කරනකොට ඒ වේදනාවත් එක්ක ડોક્ટર මහත්තයා තඳුනලා. මගේ ලෙඩට අතේ දුනා අමාරු වුණා කියලා. ඒකට වෛද්‍ය විද්‍යාව ඉක්මවලා අර හැඟුම් බර වෙනවා. ඒ නිසා වෛද්‍ය විද්‍යාව උගන්වනවා මේ වෙනතර මේ මේ වෛද්‍ය වෘත්තියේ වශයෙන් වෙනතර බලන් ඉගෙන ගන්න කියලා රෝගියා. ඉතින් මේක තමයි අපිට වේදනාවේදී අත්‍යවශ්‍ය කාරණා. වේදනාවක් එනකොට ඒ වේදනාවට වෙනතරගත පිටි යුක්ත වේදනාව බලන්ත නම් වේදනාවට හේතුනා වූ නැත්නම් වේදනාව වේදනාවට ප්‍රධාන වශයෙන් දැනගෙන හේතුනා වූ ස්පර්ශය දිහාට හිතේ ගන්න. එහෙම නැත්නම් වෙන්නේ වේදනාව අඳුනගෙන දැනීම සංගම් වලින් බැඳිලා ඒකට වහා ක්‍රියාත්මක වෙන්න දැල්දීනේ ත්‍ක්කයකට අපි හිතපත් කරගන්න. ලෝකෙටත් බයි. පරිදීනට අක්කම කාටවත් අක්කයි කියලා ඉතින් හරි බුද්ධිමාතාවට අක්කමක් බාටපත් කරන ජාතියට අක්කම ස්ථානෙට යන්නට අක්කම මේ අක්කම නිසා හරි අමාරුකේ පුදුලා ගත කරන මේ බුද්ධියට අර ඒ අක්කම නැතිවත් එන්නේ හතුරුවා. ඔක්කොම අක්කම ආවොත් තමයි යාර සන්තෝෂ වෙන්නේ. ඉතින් අන්තිමේ ඉහළක්කෝ බඩේක්කෝ දෙවිදාටක්කෝ වලින්ම අමාරු වෙනවා. සම්පූර්ණාන්සේ දේශනා කරන මෙතත් එනකොටම මේක මේ සිද්දල සංකානගත එවතන් සක්කාය දිට්ඨි මුල් කරගත්ත ස්වરૂපය දැකලා මේ වේදනාව ඇති වෙන මූලය අපි ස්පර්ශය දිහාට ගිහිලා ඒ ස්පර්ශය නිසා කොච්චර දෝ සංඥාවල් පහළ වෙන්න පුළුවන් විපල්ලාසගත විපර්යාසගත කොච්චර දෝ චිත්ත පහළ වෙන්න පුළුවන් කොච්චර දෝ දිට්ඨි පහළ වෙන්න පුළුවන් ඒ අවුජාතිය කපලා අඩු ගන්න කැපින්න පොඟටත් වැඩි වෙන අතර කරලා වේදනාවට ඍජු මූල දී ගන්න පුළුවන් ශක්තියක් තියෙනවනේ යෝගාවචරයේ යෝග ගමන සිද්ධ වෙන්නේ කොහොමද සුඛ වේදනාවෙන් දුක් වේදනාවට දුක් වේදනාවෙන් අදුක්කම සුඛ වේදනාවට මේ අවස්ථා තුනේදීම යෝගාවචරය බොරු වලකට රැස්නා වාගේ පාරාතරමන් වුණා වාගේ අවුල් කරනවා භාවනා කරගන්න නැති කෙනෙක් එක්ක එහෙම සාකච්ඡා කරනවා පරියන්ක ඉඳ ගන්නකොටම සක්මන් කරලා ඒක සුඛ වේදනාවක් යම්කිසි ප්‍රදේශයක් තුළ දැක ගන්න පුළුවන්. නමුත් සුඛ වේලාවකදී වේදනාවක්. දැන් වේදනාව ඉක්මවුවාම අධ්‍යක්ෂණය කියන්න පුළුවන් ඒ කාමාර විතර පන්නන්න. දැන් වඩපත් මේ ඇඟ නැති සිලක් වාගේ. ඕන තරමක් වෙලා ඉඳින්න. එතකොට ඉතින් මොකටද මේ නිකන් ඉඳගෙන ඉන්නත් වැඩි. ඒ සාමාන්‍ය විදිහට ආනාපානෝ පිළිමිනේදී දෙන සාද්දක් ඇහෙනවා. කිසි හිතේ කලබලයකුත් නැහැ කියලා ඉතින් කවුරක්වත් අදිරවන කවුරක්වත් නැගිටලා යන්නේ නැහැ. එතකොට අදුක්කම දුක වේදනාව. මේ පිළිබඳව භාවනා නොකරපු කෙනෙකුට එහෙම මේ රෝග විස්තර කියලා උත්තර ඇහුවොත් මොනවද වෙන්නේ කියලා මම හිතන්නේ කවුරුත් දන්නේ. ඒ වේදනාවල පස්සනාදිලා හොඳ පරිච්ඡයක් ඇති කෙනෙකුට මේ විස්තර ඉදිරිපත් කළොත් සර්වඥාන්තුගේ සූත්‍ර මාර්ගයේ ඉඳවට දෙනවා මේක සිත් ඥානයක් අනුව වැඩ කරනවා මිසක් ඒක යෝගාවචරයට වෙන වෙනම සැප වෙන ගතියක් එයි. නැතුව නෙවෙයි නමුත් ඒක වැඩ කරන යම් කිසි න්‍යාය ධර්මයක් ඇතිවෙයි. ඒක නිසා කායනුපස්සනාව පිළිබඳව හොඳ පරිත්‍යාග ඇති කරගත්ත යෝගාවචරයට මේ වේදනාවට පස්සේ ඒක මේ මම හැමදම වගේ මගෙන් දැන් කියන දෙයක් ඒ කමතහන් සුද්ධ කිරීමේදී නිස්සරණ ඇති වෙන්නේ. තමයි විදින දේ විදින දේ වශයෙන් කියන්නේ ඒකට ගොඩාක් චින්තාමය දේවල් එකතු කරලා. ඒ හිතනවා මට මෙහෙම මෙහෙම වෙන්න ඕන. තවදාහක මූල කර්මස්ථානයේ වෙන දේ ගැන කතා කිරීම බොහෝම ලාභාස බාලාන්තරයක් කියලා හිතනවා. එනිසා ඒ ගැන කතා කරන්න තමන්ට හැඟි තමන්ට ඇති සංඥාවල් පිළිබඳ හරියට විස්තර කතා කරනවා. ඉතින් කිසිම විස්තරයක් නෑ. ඉතින් මෙන්න මේ චින්තාමය කර්ම විතරයි. ඒ පැහැදිලි වෙනවා භාවනාවේදී තියෙන ওই ටිකම තමයි. වේදනාව වේදනාවකින් බලනවා වෙනුවට එහිට ඒක අර්ථකථනය වෙනවා. අඟුම්බරෝ ඒක විස්තර කරන්න ආගෙන ඒකෙන්ම අර පරතෝඩල්ම අයින් වෙලා අපි අර වේදනාපත්‍ය සංහාසින් දිහාවට ඉදී නැදේ. ඉතින් කියාගන්න දෙයක් නැහැ. සම්දා අසුද්ධකවල කියාගන්න දෙයක් නැහැ. නමුත් ඒ කියාගන්න නැහැ කියාගන්න බෑ කියන தත්ති හෝ හොඳට විස්තර සහිතව බලලා ඒ දැන් කම හෝ මූල කර්මාස්ථානයට සම්බන්ධ කරලා කියාගන්න පුළුවන් නම් ඉතින් ලොකු ජයග්‍රහණයක් ඇති වෙනවා විතේරුම් අරගන්නවා මේ ඉතර විස්තර කරගන්න බැරි දේවල් දැන් විස්තර කිරීම අත්‍යවශ්‍ය බවත් අනුගාමී තේරෙනවා. ඒ නිසා වේදනාන පස්සනාව පිළිබඳ කටයුතු කරන කෙනාට කායන පස්සනාවටත් වඩා ඉදිරි ගුරු උපදේශ ළඟ තියෙනවා. ඒ වගේම වගේම තමයි කායන පස්සනාව වැඩ කරනට වඩා වේදනාන පස්සනාව වැඩ කරන කෙනාට මාර්ගය හරි කෙටි. හැබැයි පස්සෙන් දුක ප්‍රතිපදාව. දුක සත්‍යය අවබෝධ කරගන්න හදන්නේ ඒක නිසා ඒ සඳහා පහදිලිම වෙනසන වෙන එකම ක්‍රමය තමයි මේ වේදනාවන් දිගේ පරතෝබය. ඈත් කරගත්ත කිසිත් වෙන කරගත්ත කිසිත් බලා ගන්න පුළුවන් ඒක පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන් මේ රෝගියාගේ යෝගියාගේ යෝගියාගේ දෙකම වදින ගලපෙනවා එතනද මේ සුවේ පිළිතුරු. කායික සුවේ පිළිතුරු දෙනවා මානසික සුවේ පිළිතුරු දෙනවා. එහෙම නැත්නම් ඒ වේදනාව පිළිබඳ අවුල දිගට යනවනම් කොච්චරද භාවනා කළා ලෙඩ හැදුනා කියලා කියන්න පුළුවන් මානසික රෝග ඇති වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ හේතුව මොකද අර එනේන වේදනා එනේන සංඥාවල් එක්ක හඳුනා ගැනීම ඇති ආරක්. ඒක නිසා වේදනාවන් පස්සම ආව කියන කියන්නේ හොඳ ප්‍රතිපදාවක්. මොන විදිහේ එකක් හරියට වුණත් ඒකට ප්‍රතිවිරුද්ධ දීපු ගමන් ඒ විස සමතුලිත තත්ත්වයකටපත් වෙනවා වගේ ඒ වේදනාවක් මතුවෙන මතුවෙන අවස්ථාවේ වේදනාව හඳුනාගෙන ඒකේ මුල අල්ලන්න ඕනේ ඉන්නද බලන්න ඕනේ ඒක අග බලන්න ඕනේ වශයෙන් අපිට යම් දවසක අපේ භාවනා පරමාර්ථය සිද්ධ වෙනා නම් හැම මොහොතකම වේදනාවක් තියෙන ඒ වේදනාවට ගත කරන බහතර ඉලියව වෙන අපිට ප්‍රතිපත්තාන පවත්වන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා ඒ නිසා ඊට කලින් පුරුදු කළා වූ අත්තිලමතානියෝ සාමසපල්ලිකානියෝ අයින් කළා තියෙන්න ඕනේ සත්‍යයක් සමාධියක් ඇතිවන එළඹලා තියෙන්න ඕනේ එහෙම වුණා නම් අපිට ජීවිතය පැය 24 වෙනවා පද බලමින් ඉඳි හැම වෙලාවකම මේ හතර ඉරියව්වේම සතර සතිපට්ඨාන පවත්තන තුන ලෙස දොරක් අතර ඇරෙන්නේ ඒක නිසා අද මතු කරගත්ත කාරණා එකක්වත් නවින්දපු නාහක දේවල් නෙවෙයි නමුත් මේ ධර්ම කාරණා නිසා Tamanට ඒවා පිළිබඳව සාදර හැඟීමක් ඇති කර සංඥාවල් සිතිවිලි දෘෂ්ටි අයින් කරලා ඒ නිසා බලා ගැනීමට මේ දුණ අධ්‍යක්ීමට ධර්ම ඥානෝකයක් ලැබුණා නම් ඒ අනුව සියලු දෙනාටම වේදනාන පස්සනාව සාර්ථක වෙන්න අවස්ථාවක් සැලසෙන ඇති වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිති ධර්ම දේශනාව මෙතන සමාප්තයි. එක්තාවදා ධම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ